මේ සූත්‍රය සීලඛණ්ඩ වර්ගයටයි අයත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ දීඝනිකායේ තියෙන මුල්ම සූත්‍ර 10ම චූල සීල, මජ්ක්‍ධිම සීල, උපරි සීල වශයෙන් තුනකට කඩලා පෙන්නනවා. ඒ නිසා ශාසනය පිළිබඳව බැස ගැනීමක් ආරම්භයක් ලබා ගැනීමට මේ සූත්‍ර කියවීම බොහොම වටිනාකමක් තියෙනවා. ඒ නිසා අපි ඊයේ කතාවෙත් මතක් කරගත්තේ යමක් ගැඹුරින් වටහා ගැනීමේ තීරමක් නැති කෙනෙකුට මුල පටන් ක්‍රමිකව සාසනයට බැස ගන්නට ධර්මයේ ඉගෙන ගන්නට බොහොම හොඳ සරල ඉදිරිපත් කිරීමක් ශීලඛණ්ඩේ සඳහන් වෙනවා. මේ පළවෙනිම සූත්‍රය තමයි බ්‍රහ්මජාල සූත්‍රය. මේ බ්‍රහ්මජාල සූත්‍රයේට ශීලඛණ්ඩේ නැත්නම් මේ චූල සීලය සම්බන්ධ වෙන්නේ මුලින්ම නෙවෙයි මැද හරියදී. ඒ මුලින් විග්‍රහ කරන්නේ සූත්‍රය විග්‍රහ කළ බලුවොත් මුලින් විග්‍රහ කරන්නේ වන්න අවන්න භාෂිතය පිළිබඳව සාරුවත්න විග්‍රහයක්. දොස් කීම ගුණ කීම කී මේ ලෝකේ පවතින චාරිත්‍ර ධර්මයක් අන්නේ චාරිත්‍ර ධර්මයේ පිළිබඳව තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් පිළිතන හැටිත් ඒයින් තමන් මේ ලැබුවා වූ එසේ පිළිතීම නිසා ලැබුවා වූ ඒ විමුක්ති සුවය එයින් වෙන් වෙලා ඉන්න පුළුවන් ගතිය අනික්යත්වන්ටත් ලැබෙනවා නම් හොඳයි කියලා අනික් අයට කියලා දෙන ආකාරයත් මේ වන්නා වන්න භාසිතය පිළිබඳ විග්‍රහයයි දක්වනවා. එෙහිදී සරුවච්චන් වහන්සේ අවර්ණව භාවිතා භාවිතය භාසිතය දොස් කීම පිළිබඳව කරපු කතාව අපි ගිය පාර මතක් කරගත්තා. ඒකට නිදාණිය උනේ ඒ සරුවත්යන් වහන්සේ රජගහ ඉඳලා නාලන්දාව දක්වා යන මහා මාර්ගය යනකොට ඒ සරුවත්න පිරිස සරුවත්නාන්සේ සමග යන ඒ පිරිසත් එක්ක ගිය ඒ සුක්තිය බ්‍රාහ්මණයත් යාගේ අන්තේ වාසක වූ බ්‍රහ්මදත්ත මානවකයාත් අතර ඇති වෙච්ච කතා සංවාදේ. මේ සුප්පිය කියන බ්‍රාහ්මණ පරිප്രാජකයා දිගටෝම අර පිරිස කෙලවර ගමන් කරමින් සරුවචනාසිට දොස් කියනවා. ඒ පිරිසේ කෙලවර හිටපු සංඝයා වහන්සේලා කිසිම දෙයකින් සාකච්ඡාවට භූමිත තියමනක්වත් එහි කියමනක්වත් විරුද්ධ ප්‍රකාශ කිරීමක්වත් නැහැ. නමුත් මේ බ්‍රාහ්ම පරිබ්‍රාජකයාගේම අන්තේවාසික වූ බ්‍රහ්මදත්ත කියන මානවකයා දිගටෝම කියනවා ඕමනම් කියන්න එපා. කරුවත් තථාගතයන් වහන්සේ මේ මේ ගුණ සහිතයි කියලා එයා අරකටපත් උත්තර දෙනවා. උත්තර බඳිනවා. මේ සංඝයා වහන්සේලා මේක අහගෙන ගියා දිගටම. ඉතින්ලා එදා රාත්‍රියේ මේ ලඟුන් ගත්තට පස්සේ රාජා රාජගේ ගාහ කියන රජ රජකෙදරක් වගේ රජුගේ ගියව නවතන් ගන්න තැන කනසර ගත්තට පස්සේ මේ සංඝයා හතර කතාවක් පැතිරලා තියෙනවා දවස් 30ෙම මේ විදිහට කෙනෙක් ගුරුන් ආශ්‍රේ සර්වචනාසිකේ නුගුණ කියනවා ගෝලයා ਸਰවචන්සික ගුණ කියන මේ කතාව. මෙන්න මේක තමයි නිදානියට නුගුණ කීමේ නිදානිය වශයෙන් නැත්නම් භ්‍රමජාල සූත්‍රයේ ආරම්භක නිදානිය වශයෙන් පේනවා. ඉතින් ඒකට අපි ඉදිරිපත් කරගත්තේ සරුවචන් වහන්සේගේ අරස රසෝ නිබ්බෝගෝ අකිරිය වාදෝ ආදී ඒ කාලයේ සරුවචන් වහන්සේට විරුද්ධව ප්‍රසිද්ධියේ පැවතිච්ච දෝෂාරෝපණ කතා ඒක සාමාන්‍යයෙන් ගිය පාරක් මතක් කරගත්ත විදිහට විනය පිටකේ පටන් ගන්නෙත් ඔතනින් තමයි. ඒ රංජබ්‍රාහ්මණය ඇවිල්ලා සරුවචන් වහන්සේ ඉදිරිපත් කළා එකත් පසුව ඉඳගෙන ඒ Taman මෙච්චර වෘද්ධ කෙනෙක් වුණත් සරුවචන් වහන්සේ විසින් පච්චුට්ඨානයක් ආසන බලවීමක් නොකළ නිසා එතනින් පටන් ගන්න මේ පද රාශියම දොස් කියන හැම එකටම සරුවචන් වහන්සේ බොහෝම ප්‍රසන්න මනසකින් යුක්තව උත්තර දෙනවා. මෙතනදී ඒ සූත්‍රයේ එහෙම කියාපු අවන්න පද පෙන්වන්නේ. දිගටම අවන්න භාෂිතාවක් කරුවයි කියලා පෙන්වනවා. නමුත් අටුවාව අර විනය පිටකේ තියෙන කාරණා පෙන්නලා ඒවකට පැවතිච්ච දේ මේකට හේතුව පෙන්නනවා. හේතුව නෙවෙයි කියාපු ආකාරය. සර්වසන්නහන්සේ ඒවකට පැවතිච්ච කිසිම චාරිත්‍ර වාර්ථ ධර්මයක් රැකලා නැහැ. බමුණු මත රැකලා නැහැ. ඒ නිසා වැඩි හිටියෙක් ආවම සලකන්නේ නැහැ අරස රසෝ කිසිම සාමාන්‍ය රසයක් ඇත්තේ නැහැ උච්ඡේදවාදෝ අකිරියවාදෝ අපගබ්බෝ ආදි වශයෙන් විස්තර කරනවා ඒකල ඔය කිව්වට සර්වචන්නාංශයට උත්තර මනස ධර්ම ඇත්තේ නැහැ ඔය කිව්වට සර්වචන්නාංශයට සර්වඥතා ඥානයක් ඇත්තේ නැහැ ඔය තර්කයට ගලපලා ඔය බණ කියන්නේ ඕක කාටත් කරන්න පුළුවන් කිය ඒ ටික තමයි දොස් කියන්නේ ඒ දොස් පද ඔක්කොම ලස්සනට ඒ අතුවා විස්තර වෙනවා ඊට අමතරත් කතා රසය වැඩි කිරීමට හේතුවක් ඉදිරිපත් කරන අපි පිටියෙන් මතක් කරගන්න ඕනේ මේ සුප්පියා බ්‍රාහ්ක පරිබ්‍රාජකයා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ ගිහි කාලේ ගුරුන් වහන්සේ වෙන සංජයගේ ගෝලෙක් කියලා. ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උපතිස්ස පරිබ්‍රාජක වශයෙන් මේ සංජය සාස්තුන් වහන්සේ සංජය කියන ගුරුන් වහන්සේ ළඟ ඉන්නකොට ඒ පිරිසේ ලොකු එකමුතුවක් තිබිලා කියනවා. සාරිපුත්ත මේ මේ උපතිස්ස කෝලිත වාගේ ප්‍රධාන බමුණු තරුණ පිරිස් ඉන්නේ එන්නේ සංජය ගාවට ඒ නිසා සංජය ගාව තමයි ධර්මයේ තියෙන කියලා විශාල පිරිස් ඉල්ලපින. නමුත් මේ තරුණයන් දෙදෙනා අගිරක සමාජයේ නාට්‍ය දකලා හිත කලකිරිලා අස්සජී ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථාවද දෙකක් නැත්නම් ගාථාවද හතරක් අහලා ඒ මූලිකවම දෘෂ්ටිය කඩාගත්තට පස්සේ ඒ පිරිස නැවතත් යනවා සංජේ ගාව. ගිහිල්ලා මතක් කරනවා අපිට ධර්මයේ ලැබුණා නියම ධර්මයේ ඒක නිසා අපි සරුවචන් වහන්සේ ළඟට යමු කියලා. එතකොට සංජය අහනවා මොකද්ද ධර්මය? එතකොට කියනවා මෙන්න මේමය ගම්බීරයි දුෂ්කරයි අතක්කාවචරයි මේ තමා විසින් අවබෝධ කරගත්තු ගැඹුරු ධර්මයක් කියලා. එතකොට මේ සංජය පරිත්‍රාජකයා අහනවා ලෝකේ වැඩියෙන් ඉන්නේ මේ වාගේ අතක්කාවචර වූ දුද්දස්ස වූ සාන්දෘෂ්ටික වූ ධර්මයේ තේරුම් කර ගන්න පුළුවන් ප්‍රඥාවන්තයෝද නැත්නම් ගාක් ඉන්නේ අන්ධ පු탁ජනවද කියලා. එතකොට මේ ආරිපුත්තමකල්ලාන දෙනම දැන් ප්‍රකාශ කරනවා ලෝකේ වැඩිපුරම ඉන්නේ අන්ධ පු탁ජනෝ ඒක නිසා දුක දෙනකොට ආબોධ කරන්න බෑ. එතකොට සංජිකේ එහෙමනම් ඥානිය තියෙන ඇත්තෝ තථාගතයන් වහන්සේ ළඟට යෙත්වා. අර ඥානිය නැති ඇත්තෝ මාගාවට එක්වා. ඒ නිසා මම ඒගොල්ලත් එක්ක වැඩ කරගෙන ඉන්න වැඩි පිළිසකට උදව් කරන මම නතර වෙන්නම් කියලා බොහොම ලස්සන තර්කයක් ඉදිරිපත් කරා. ඒකදී තමයි ඒක නැවතත් සරුවචන් වහන්සේට මේ සිද්ධිය වාර්තා වුණාට පස්සේ තමයි ඒක වෙනම සංසිද්ධියක් අසාරේ සාරමතිනෝ සාරේ සාචාර දස්සිනෝ තේ සාරංහාදිගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා කියලා අසාරයේ සාරේ දකිනවා නම් සාරේචා සාර දස්සිනෝ සාරේහි අසාරේ දකිනවා නම් මිත්‍යා සංකල්ප සහිත ඕක කවදාකවත් සාරයේ අතිගමනය කරන්න ලැබෙන්නේ ඒ වගේම සාරේ සාරාච්ච සාර සාරංචේ සාර දස්සාවි සාරය සාරේ වශයෙන් දකිනවා නම් අසාරය අසාරේ වශයෙන් දකිනවා නම් ඒ පුද්ගලයාට සාරේ සාරේ දැකීම වශයෙන් සාරේ සාරේ වශයෙන් දැකීමේ ආනිසංසයක් වශයෙන් සාරේ සාක්ෂාත් කරගන්න පුළුවන්. ඒසා සංජේගේ අනාගත ගමනත් සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලාගේ අනාගත ගමනත් මේ සාරය අසාරය වශයෙන් සහ සාරය සාරය වශයෙන් තේරුම් ගැනීමේ සිද්ධිය සර්වඥාන්සේ සාසනයට එකතු කරලා තියෙනවා. සාරවත් භාෂිතයක් විදිහට. කිහ කොහොම නමුත් මේ සාරිපුත්ත මොග්ගල්ලාන් දෙනමගේ වියෝවෙන් පස්සේ මේ සංජයගේ සාසනය කැඩිලා කියලා තියෙනවා. දෙකට වෙලා තිනවා විශාල වෙනසක්. හලහත් වීමක් වෙලා. අන්න ඒ නිසා ඒ සංජය පැත්ත ගත්තා වූ සම්ප්‍රදාය රැක්කා වූ ඇත්තෝ ਸਰවචන්නාංශය පිළිබඳ ද්වේෂ කරලා තියෙනවා. ਸਰවචන්නාංශය දොස් කියලා කියනවා. මෙන්න මෙහෙම දෙයක් කරන්නේ ਸਰවචන්නාංශේ කියලා අන්න ඒ නිසාත් මේ වගේ අවන්න භාෂිතාවක් කරයි කියන එක අතුවා පේනවා. සරුවචනාංශයේ ඒකෙදී බොහෝම කෙටි උත්තරයක් තමයි සංඝයා වහන්සේලාට දෙන්නේ. ඒක එච්චර විස්තර කරන්නේ නැහැ භක්මදාන සූත්‍රයේ. මේ ඇත්තටම අවන්න භාෂිතාවකින් තමයි සූත්‍රේ නිදාන්නේ. නම් සරුවචනාංශයකට උත්තරයක් දෙන්නේ තත්ත්ව චේතුම් මේ අස්සත කුපිතාවා අනත්තමනාවා තුම්හං ජීවාස්ස අන්තරායෝ මහණෙනි එවැනි මගේව හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ අවර්ණයක් දුර්වර්ණයක් නුගුණයක් වරද්දක් කියනකොට තත්ත්ව චේතුම් මේ අස්සත කුපිතාව අනත්තමනා. එතකොට උඹලට මහණෙනි යම් විදියකට කෝපයක් පහළ වුණා නම් අනත්තමන අකමැත්තක් අමනාපයක් හිතේ පහළ වුණා මං තුම්මං ගේවාස්ස අන්තරායෝ. ඒක තොප්පටම අනතුරක් මානේ. එච්චරයි. ආයෙ හැපැත්තේ නඩු කතා කරන්න අනිත් පැත්ත පිටිස ගෙන්නන්න ඕනකමක් නැහැ. මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ දුර්වර්ණයක් අවර්ණයක් භාවිතා භාසිත කරනකොට තුපලාට ඒ විශේෂයි කෝපයක් හෝ අසතුට හිතක් අනත්තමන හිතක් පහනවා ඒ හිතම උඹලටම අනතුරුදායකයි. එච්චරයි කියන්නේ. ඒක නිසා ඒ මිනිස්සුયો ಗುಣ කිව්වත් නුගුණ කිව්වත් ඒක අපට වැරක් නැහැ. ලෝක ස්වභාවය ඒකයි. ඕක කවදාකවත් හොඳ පැත්තට ಗುಣ පැත්තට ගන්න සරුවත්යන් වහන්සේ හිණකින්වත් හිතවන්නේ. ඒ වගේම නරක විතරක් නතර කරන්න සරුවත්යන් වහන්සේ කවදාකවත් උත්සාහ කළත් නැහැ. මොකද ඒකත් අස්වාභාවිකයි. හොඳ විතරක් ඉල්ලන එක ලෝකේ කවුරු බලාපොරොත්තු වෙන දේ ඒක මේ ලෝකේ නම් ගන්න බෑ. ඒක නිසා ඉතාමත් කෙටි ඒ වගේම තේරුම් ගන්න පහසුයි වගේ පේන උත්තරයක් තමයි තියෙන්නේ නරක කියනකොට සරුවඥන් වහන්සේ බුද්ධ රත්නේ හෝ ධර්ම රත්නේ හෝ සංඝ රත්නේ ඒක පිළිබඳව අපිට කෝපයක් හෝ හිත අමනාපයක් පහළ වෙනවනම් ඉති ඒ හිතා ගන්න ඕනේ එක ඒ මිනිස්සු මොනවා කෙරුවක්වත් මේ කෝපේ සාමේ අනත්තමන භාවයේ නැත්තම් හිතේ නරක ගතිය අකමැති භාවයෙන්ම අපිට අමතුරක් වෙනවා ඒකට උත්තර පද විස්තර කරන්නෙත් නෑ සරුවචනාංශේ. ඊට පස්සේ සරුවචනාංශේ වැඩි වේලාවක් ගන්න මේ අද අපි මතු කරගන්න හදන මාතෘකාවට බරවයි උන්වහන්සේ සඳහන් කරනවා ඒකේ අනිත් පැත්ත. යම් කිසි වෙලාවකට මහණෙනි අද අපි මාතෘකා කරගත්ත විදිහට මමං වාපරේ වන්නම් භාසෙය්‍යෝ මම ගැන හෝ අනුන් වර්ණනා කරයි ධම්මස්සවා වන්නම් භාසෙය්‍යෝ ධර්මය ගැන හෝ වර්ණනා කරයි සංඝස්සවාවන්නම් භාසෙය්‍යෝ සංඥා ගැන හෝ අම්මා මේ වර්ණා කරයි ಗುಣ කතනය කරයි ආන්නේකට තත්ත්ව චේතුම් මේ අස්සත ආනන්දිතෝ හිත නන්දනයටපත් වෙනවා නම් ආනන්දය කියලා කියන්නේ සතුට හිත නන්දනයටපත් වෙනවා නම් හෝ ඒ වාගේම සුමන හිත මන සුන්දර මනසක් ඇති කරනවා නේ කොච්චර හොඳ මේ මනසෝ ਸਰවඥාන්සේගේ ಗುಣ කියනවා ධර්මයේ ಗುಣ කියනවා සංඝයාගේ ಗುಣ කියනවා උබ්බිලාවිනෝ හිත උද්දය උදම්මා බවට පත් වෙනවා නම් එතනම තුම්හේ වාස්ස තේන අන්තරායෝ ඒක තොපටම අන්තරාය. ඔන්න ඕකට නම් ගොඩක් බණ කියන්න වෙනවා. ඒකද ඒ තරම්ම අපි අපේ පක්ෂයට ಗುಣ කියනකොට සතුට වෙන ගතියත් අපේ පක්ෂයේ නුගුණ කියනකොට ඒක ඇඟට ගන්න ගතියත් ඒක අපේ කමක් කැක්කුමක් මේ මට කැවුත්තක් තියෙන ගතියක් මට කැක්කුමක් තියෙන ගතියක් තමයි තියෙන කැක්කුම තියෙනවා තමයි ඒකට රීතෙනවා Tamange වලිගොඩ ඉඳ ගත්තාම රීතෙනවා ඉතින් නැගිටලා වලිගක සාදාලා ඉඳ ගත්තාම රීතෙන්නේ නැහැ ආන්න එතනේ වලිගක සාදාලා ඉඳ ගන්න හැටි තමයි තරුවත් යනද මේ පෙන්නලා දෙන්නේ මගේ නුගුණ කියනකොට බොහෝම ඔයගොල්ලෝ හිතමනාප කරගෙන මේ නඩු නමුත් ඔය ඇත්තන්ටවත් තේරෙන්නේ නැහැ මගේ ಗುಣ කියනකොට ආනන්දෝ සුමනෝ උබ්බිලාවිනෝ. හිත නන්දනයටපත් වෙනවා නම් සුන්දර භාවයටපත් වෙනවා නම් යෝගිමත් වෙනවා නම් ඒකත් ඔකටම අන්තරායයි. ඒක තමයි හුඟ දෙනෙක් අර ඉස්සරලා එකනම් චිත්ත බේතක් වාගේ නිසා ඒක කවුරුත් අප්පේ කරන්න පුළුවන්. මේ බේත හොඳට සීනි තවරන ලද පැණි ගුලාවක් වගේ පේන්න තියෙන්නේ. ඒ නිසා අද ලෝකයේ ලෝකේ සෑම වෙළඳ ව්‍යාපාරයක්ම මෙන්න මේ දෙවෙනි ක්‍රමයෙන් තමයි අපි අල්ලලා තියෙන්නේ. ಗುಣ වර්ණනා කිරීමෙන් තමයි කෑල්ල කඩා ගන්න අර කපුටා මේ අපේ තිබුණ කේජු කෑල්ල නදියා ගත්තා වාගේ. ඇවිල්ලා ಗುಣ වර්ණනා කරන්න පටන් අර ගන්නවා. මොනතරම් ලක්ෂණද සුන්දරද කියලා අපි කට අරව ගන්නයි මේ වමනාව තියෙන්නේ. අරපු ගමන්ම කේජු කෑල්ල බිම වැටුණාට පස්සේ ඉතින් කපුට නම් තාමත් තත්ත උඩ ಗುಣ ගායනා කර කර ඉන්නවා ඇති. නමුත් කපුට කතා කරනකොටම හිවලගේ වැඩේ කියලා ඉවරයි. ඒ වාගේ තමයි අපට බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයේ උප්පත්ති ආගම අපේ උරුමේ සංස්කෘතිය වශයෙන් අපි සිංහල බෞද්ධයා කියලා ඒකට කවුරු ධ්‍යාන අවල කරවලා බැලුවත් කේන්තියක්. ඒක නම් අපි ජාතික ලක්ෂණයක් වශයෙන් බාර ගන්නවා. නමුත් මේකේ කිසිම හරයක් නැතුව ಗುಣ කියන අදහසට එනකොට අපි හිතා ගන්නවා එයා සරුවට්ටයි කියලා. මේ මිනිස්යා නම් හොඳටම ಗುಣ තේරිලයි මේ කතා කරන්නේ කියලා. නමුත් සරුවචනාංශයේ දේශනා කරන්නේ මගේ සර්වඥතා ඥාණයට වැටෙන ආකාරයට නම් නුගුණ කියන මිනිස්යා නම් සත්‍ය ටිකක් කිට්ටුයි. ඔය ಗುಣ කියන කට්ටිය නම් බොහෝම ඈතින් ඉන්නේ. නුගුණ කියන කට්ටිය හදන එක පිළිබඳව නැත්නම් නුගුණ කියන අය පිළිබඳව තියෙන විකල්පාකල්ප හැදීම පිළිබඳව ਸਰවඥාන්සේ එච්චර වගකීමක් ගන්නෙත් නෑ. නමුත් ਸਰවඥාන්සේ කිට්ටුව ආසන්නේ ඉන්නේ හුඟක් වෙලාවට ಗುಣ කියන ඇත්තෝ. අන්න ඒ අත්ංගෙන් එන කරදරත් ඒ ඇත්තෝ ගන්න කරදරත් ප්‍රදේශය බලනකොට මේ හුඟා සූත්‍රවල සඳහන් වෙලා තියෙන්නේ මේ ಗುಣ ගායනා කරන අයගේ තියෙනා වූ කංකරච්චලි. ඒ ඇත්තෝ වැටලා තියෙන අමාරුව. අන්නේ අමාරුව ගොඩ ගන්න සරුවත්නාංශේ ගොඩාක් දේශනා කරලා තියෙන ගොඩක් වෙහෙස ආරම්භ තියෙනවා. ඉතාමත්ම විස්තර විස්තර කරනවා මේ සරුවඥ ගුණ භාෂණය, ධර්ම ගුණ භාෂණය, සංඝ ගුණ භාෂණය ගැන කතා කරනකොට ඒ අත්ෝ අනුතුරුදායක තත්ත්වයක ඉන්නේ. ඉතින් අපිට මේක 2550ක් නෙවෙයි මේ කියන්නේ 2500 2600කට සිට්ටු කරපු කාලෙක ඊටත් අවුරුදු 45ක් විතර ඉස්සරහට යන්න එපායි. බොහොම මුල් කාලේ වෙච්ච දෙයක්. ඒ සිද්ධියත් ඉන්දියාවේ වෙච්ච දේකුත් බාහිර දේකුත් සම්බන්ධ කරගෙන අපි මේ නිදානයක් මතු කරගත්තට අපි තවමත් සරුවචන් වහන්සේ ඉදිරියෙන් තියාගෙන ධර්මයේ ඉදිරියෙන් තියාගෙන සංඝයා වහන්සේ ඉදිරියෙන් තියාගෙන සීලය ඉදිරියෙන් තියාගෙන යන ගමනක් මේ යන්නේ. ආන්නේ යන ගමනේ මේ සූත්‍රේ විග්‍රහ කරන්න හදන්නා වූ ඒ සක්කාය දිට්ඨිය මුල් කොට ඇත්තා වූ දෙකක් නිපදිතු. දැක්ක දැක දන දන කඩලා දානකම් අපි මේ කරන ධර්මවත් ගුණ භාසන ධර්ම ගුණ භාසන සංඝ ගුණ භාසන කවදාකවත් අපි දැනගන්න ඕනේ අංග සම්පූර්ණ වෙන්නේ. ඒ නිසා අපි ඒකේ ප්‍රමාණි අපිට එන්නේ එන්නේ එන්නේ මේ බණ අහන්න කලින් සතිපට්ඨානය අහන්න කලින් සතිපට්ඨානය වඩන්න කලින් සරුවචනාංශය දැක්කේ ඕන ක්‍රමයකද? බණ අහනකොට සතිපට්ඨානේ වඩනකොට සරුවචනාංශය දකින්නේ මොන මොන ක්‍රමවලටද? ආදි වශයෙන් එහි පරිණාමය දක ගන්නවා නම් අපි තේරුම් අරගන්න ඕනේ මේකේ සම්පූර්ණ පරිණාමයක්. බුද්ධ ධර්ම සංඝ පිළිබඳව අවික්කප්පසාදයක් පහළ වෙන්න නම් ඒකාන්තව අඩුගාන් ප්‍රථම මාර්ගඥානේවත් සාක්ෂාත් වෙන්න ඕනේ. ඉන් මෙපිට බොහෝ දෙනා මේ සර්වඥ ගුණ භාෂණය ධර්මයේ ඇතුළත් කෙරෙනවා පිටත් කෙරෙනවා. විශේෂයෙන්ම හින්දු ආගමේ මෑත කාලේ හිටපු ස්වාමි විවේකානන්ද තුමා වගේ ඇත්තෝ ඒ ਸਰවඥාන්සේගේ ගුණ මේ සාමාන්‍ය සිංහල බෞද්ධයන්ට වඩා ඉතාමත්ම ගැඹුරින් විස්තර කරලා දීලා තියෙනවා. ඒ තරමටම ਸਰවඥ ගුණ විස්තර කරලා තියෙනවා. ඒ විස්තර කරලා කියනවා එවැනි උත්තරමන් වහන්සේ නාමකකේ තිබුණ ගුණයන්ගෙන් 100න් එකක් මට තියෙනවා නම් මට කොච්චර උදාාර විදියට මානව දාවට මානව ප්‍රජාවට උදව් කරන්න පුළුවන්ද කියලා. ඒකල වුණා එතුම සඳහන් කරනවා ඒ කාලෙදිම සරුවච්චන් වහන්සේ නුගුණ අහලා තියෙනවා. නමුත් ඒ නුගුණ පද විස්තර කර බැලුවත් දැන් කාලේ පේන්නේ ගුණ පද වා. බැනලා තියෙන සරුවච්චන්ගේ ගුණයක් ගැන විතරයි. කිසිම විරුද්ධවාදයකට සරුවච්චන් වහන්සේගේ මේ සාමාන්‍ය ලෝකෙට වැටෙන්න නුගුණයක් හොයාගන්න හම්බෙලා නැහැ. අන්න එවැනි ගුණ තිබිලා තියෙනවා. ඒවැනි දෙයකින් දශමෙන් එකක්වත් දශමයක්වත් මට නැහැනේ. තිබුණා නම් මම කොච්චර සේවය කරනවද කියලා සර්වඥන්සේ ගුණ ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂම විපස්සනා භාවනා කරන ඉතින් භාවනාවට පෙළඹිච්ච ඇත්තෝ බුද්ධානුස්සතිය අපි සතර ආරක්ෂක භාවනා ඉස්සෙල්ලාම කරනවා. ඒ ඉස්සලා කරනකොට අප තුල මුලින් තිබුණට වඩා එnde end end එකේ පරිණත භාවයක් එනවනම් අපි තේරුම් අරගන්නවා අපේ සෑම භාවනාවකම ප්‍රතිබිම්බේ පිළිරුව ඒකේ ඡායාව මේ බුද්ධානුස්සති භාවනාවේ තියෙනවා අපි බුදුහාමුදුරුවෝ කෙරේ දකින්න දැක්ම සෑම මෙනෙහි කිරීමක් පාසාම අලුත් වෙනවා අපි මෙනෙහි කරන්නේ සමාහට කායानुපස්සනාව එහෙම නැත්නම් අපි වඩන්නේ මෛත්‍රී භාවනාව එහෙම නැත්නම් අපි අසුවේ මරණානුස්සතිය කොයි දේ කළත් මේ ਸਰවඥාන්සේගේ ගුණ පිළිබඳව හොඳ අලුත් වීමක් උපදැමීමක් සිදු වෙනවා. අන්නේ උපදැමීම මතින් පමණයි අපිට දැනගන්න පුළුවන් ඉන්නේ අපි ඉදිරියට යනවාද කියලා කොච්චර දුරට උපවැටෙනවද කියලා කිව්වොත් එන්න එන්න එන්න එන්න මේක ගැඹුර මනින්න බැරි මහා සාගරයක් වගේ විතරයි තේරෙන්නේ. ඉවුරේ ඉන්න අතට නම් මේ වෙරළේ ඉන්න අයට නම් තේනවා අපෝ මේක මොකද්ද ටිකෙන් ටිකෙන් බහගෙන බහගෙන යන එකනේ පුළුවන් වෙච්චා. නමුත් Tamange වතුර නාසය කිලින මට්ටමින් එහාට ගියාට පස්සේ මේක මහා සාගරයක් මිස කවදාකවත් ಗುಣ සීමා කරන්න බෑ. ඒක නිසා ඒ අතින් බලනකොට පොදු නිගමනයකට එන්න පුළුවන් දෙන්නේ සම නැහැ. එක්කෙනෙකුට එක්කෙනෙක් ලොකුත් නැහැ. ඔක්කොමලා ඉන්නේ එකම අවබෝධ කිරීමේ මට්ටමක බුදු ගුණ වටහා ගැනීම මට්ටමක. ඒ නිසා සරුවචනාංශයේ මෙතෙන්දි මතක් කරනවා මහණෙනි මගේ ಗುಣ කියන ගියා ධර්මයේ ಗುಣ කියන ගියා සංඝයාගේ ಗುಣ කියන ගියා ඒක පිළිබඳව Tamanට තියෙන්නේ භූතං භූතතෝ පටිජානස පටිජානිතබ්බා ඇත්ත ඇත්ත වශයෙන් හරියට වටහා ගන්න කියලා මේ කියන දේෙන් 100ට කීයක් මේ ආටෝප කතාවල්ද 100ට කීයක් ඇත්ත වශයෙන්ම මට වැටහෙනවා ඒ වැටේ ටික තමයි අපට වස්තුවක් වෙන්නේ. ඒක තමයි අපිට පෙරගමනක් වෙන්නේ. අපි හිතා ගන්න දේවක්වත් කවුරුත් අපිට කියන්න ගිය දේවලුත් ඔක්කොම වැටෙන්නේ අපි භූතං භූතතෝ පටිජානිතබ්බං කියන එක ඇත්ත ඇත්ත වශයෙන්ම අවබෝධ කරගන්න බැරි නම් ඒ කියන්නේ අපිට ඒක දිරව ගන්න සත්‍යක්‍රියා කරව ගන්න වටහා ගන්න බැරි නම් ඒක තාමත් ඒ ප්‍රසාද සද්ධාවට වැටේ ඉතින් එවැනි ප්‍රසාද සද්ධාවකින්ම අදහන දේව භක්තිකයන්ට ඇයි අපි දොස් කියන්නේ? ඒ ඇත්තන තියෙන 100ට 100ක්ම එච්චරමයි. මේ භූතම් භූතතෝ පටිජානිතබ්බං කියන එක දේවවාසිතයේ තහනම් වචනයක්. දෙවියන්වන්ද ප්‍රමාණ කරන්න සම්පූර්ණයෙන්ම තහනම්. ප්‍රමාණ කෙරුවොත් ඒ කාන්තේම සදාකාලික අපායට යනවා. සර්වඥාන්ද කියන්නේ මගේ ಗುಣ ප්‍රකාශ කරන්න ගියත් භූතං භූතතෝ පටිජානිතබ්බා ඇත්ත ඇත්ත වශයෙන්ම මේක ඇත්තද නැත්තද කියලා ඇත්ත වශයෙන්ම දැනගත යුතුමයි කොහොමද දැනගන්නේ තමන් රකින්න සීලේ ප්‍රමාණයට තමයි තමන් විපස්සනා භාවනාවේ බුදුන්ගේ ඇදහිල්ල ධර්මයේ ඇදහිල්ල සංඝයාගේ ඇදහිල්ල නැත්නම් බුද්ධි අවික්කප්පසාද ධම්මේ අවික්කප්පසාද සංඝේ අවික්කප්පසාද කියන නොසලෙන සද්ධාව කොච්චර සාක්ෂාත් කරගෙන තිබුණාද ඒ ප්‍රමාණයට නම් ආ මේක නම් ඇත්ත. මේක නම් මම දන්නවා කියලා කියන්න පුළුවන්. අනිත් ඉන්හිහාට යන සේරම අහුවෙන්නේ එතෙක් දන්න ප්‍රකාශය අහුවෙන අපිට කියන්න පුළුවන් ඕකප්පන සද්ධාවට අහුවෙනවා. ඉන්හිහාට අපි ප්‍රසාද සද්ධායෙන් බාර ගන්නවා සේරම ඇසූ දෙයක් පමණයි. ප්‍රසාද සද්ධාව පමණයි ඒක පිළිබඳව විනිශ්චය කරන්න අපට අයිතියක් නැහැ. ඒ අනුව බලනකොට ප්‍රසාද සද්ධාව මතම පමණක් පිහිටා ලෝකයේ තුනෙන් දෙකක් පමණ වෙන ජනතාව මේ කරන වැඩේ අපි කවදාකවත් පාස්කර සැලකිය යුතු නැහැ. සැලකන්න අයිතියක් අපිට නැහැ. සාක්ෂාත් කරනතා. සාක්ෂාත් කෙරුවට පස්සේ සර්වඥ දේශනා කරනවා ඒ කිසිම ආගමකට නිග්‍රහ කරන්න එපා. කිසිම සාහසුන් වහන්සේ නමකට නිග්‍රහ කරන්න එපා. ඒ ඒ ඉස්සරහට මේක කියවෙනවා. ඒ සෑම කෙනාම ওই දේවල් කතා කරන්නේ ඒගොල්ලන්ගේ අත්දැකීම් මට්ටමටමයි. යමක් අස්පර්ශ කරලා ඉව කතා කරන්නේ. හීනෙන් දැකලවත් මේ අඳුරට බය වෙලාවක් නෙවෙයි. ආනේ එතෙන්ට එනකන් බෞද්ධයා විසින් සද්ධාමය යුක්තව මේ ਸਰවඥාන්සේගේ ගුණ ගායනා කරන්න ගියා. මේ රත්නදත්ත කියන පරිත්‍රාජක ශ්‍රාවකයා අන්තේවාසිකයා මේ කියන ගුණ ගත්තත් අපි ඒවා විනිශ්චයකට එන්න නරකයි. ඒක විස්තර කරන්න තමයි ਸਰවඥාන්සේ සඳහන් කරන්නේ මහණෙනි මගේ හෝ ಗುಣ ගායනා කරන්න නැත්නම් සරුවචන් වහන්සේගේ වර්ණ භාෂණය කරන්නන් පවා අපමත්තං කෝ අපමත්තං කෝ බික්කවේ ඕරමත්තං සීලමත්තන්ති මේ තාම අල්පමාත්‍ර වූ ඒ වාගේම බොහොම ලාමක වූ සීල මාත්‍ර ගැනයි මේගොල්ලෝ මගේ ගුණ කියන්නේ. සරුවචනාංශේ හොඳයි කියලා ඒගොල්ලෝ කියන්නේ මේ බුදුහාමුදුරගේ ගුණ වලින් ගන්න තියෙන ඊටාම අල්ප මාත්‍ර වූ ඕරම කියන අවම මාත්‍රික වූ සීල මත්තන් ආනෝකක් කරගෙන තමයි සර්වචාන්තිගේ ගුණ කියන්නේ. ඉතින් එතකොට එයා ඒ අල්ලන තැන හැටියට සර්වචාන්තිගේ ගුණ කඳක් තියෙනවා. ඒ ගුණ කඳේ මොකට සාපේක්ෂවද කතා කරන්න කියන එක මතින් කතා කරන්න පැනනවා. කතා කරන්නගේ අවබෝධ මට්ටම පැනෙන. ඒක විතරයි එතනදී සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට සරුවචන් වහන්සේ සීලය අතින් අපිට ප්‍රමාණ කරන්න බෑ. හිතා ගන්න බෑ. ඒ වගේම සර්වඥාන්තේ සීලේ ගුණ ප්‍රකාශ කරපු සූත්‍ර ප්‍රදේශයේ විශාල සංඛ්‍යාවක් තියෙනවා. එහෙමනම් සර්වඥාන්තගේ ගුණ ප්‍රකාශ කරන්න අපමත්තං ඕරමත්තං විදියට අල්ප මාත්‍ර වූ ලාමක මාත්‍ර වූ ಗುಣ ප්‍රකාශ කරන්නන් විදියට මෙතනදී පුංචිකල සලකන්නේ ඇයි කියන ප්‍රශ්නේ සාධාරණ විදියටම අටුවාව මතු කරනවා. ඒක අපිටත් වැදගත් වෙනවා. අපි සලකා බලන්න ඕනේ ඒ අපි සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව අපි මේ තිසරණ සරණ යෑමේ අපි ලබලා තියෙන නැත්නම් අපි කාය ජීවිත නිර්පේක්ෂව ඉදිරියෙන් තියාගෙන ප්‍රධානම අපේ ජීවන රටාව වෙලා තියෙනවා. ඒකෙදි අපිට සරුවචනාංශිකේ සීල ගුණේ වාගේම අපටත් තියෙනවා සීල ශික්ෂාව කියලා එකක්. අපි ළඟත් තියෙන යම් ප්‍රදේශයක සීලයක්. අන්න ඒක විදිහේ අපි කොහොමද බලන්න ඕනේ? ඒක තුනෙන් එකක්. ඊගාට තියෙනවා සමාධි ශික්ෂාව. ඒ සමාධි ශික්ෂාව વિશે කොහොමද අපි බලන්න ඕනේ? ප්‍රඥා ශික්ෂාව තියෙනවා. ප්‍රඥා ශික්ෂාව વિશે අපි කොහොමද බලන්න ඕනේ කියන එක අර සීලේක නොපිහිටි විපස්සනාට නොබැස්ස කෙනෙකුට වඩා අපේ එදිනෙදා දෛනික කටයුත්තක් වෙන්නේ. අපි කොච්චර දුරට සරුවචනාසිකේ ගුණ භාෂණයේ පැත්තෙන් සීලය ඉදිරියෙන් තියා ගන්නවද? ඒ කරන්නේ අපේ සීල ගුණය තාතා වැඩි කරගන්න වෙන්න පුළුවන්. ඒ වගේම අපි අපේ සීලය පිළිබඳව කොච්චරක් සැලකිලිමත්ද? ඒක නැත්නම් ඒකට කියලා තියෙන තැන කොතනද කියලා බැලුවොත් අටුවාව පෙන්ලා දෙන්නේ සීලයෙන් කවදාකවත් සමාධි ගුණ අරන් දෙන්නේ නැහැ. සමාධි ආනිසංස අරන් දෙන්නේ නැහැ. සීල ශික්ෂාවෙන් අරන් දෙන්නේ සීලානිසංස පමණයි. යම් කිසි කෙනෙක් ඒක දැනගෙන සීලානිසංස වශයෙන් මට අද පිරිසුදු බුද්ධ ආගමක් ලැබිලා තියෙනවා. පිරිසුදු අඩුපාඩුකම් නැති මනුසාත්ම භාවයක් ලැබිලා තියෙනවා. මට ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. අංගපසංග තියෙනවා. ඒ වාගේම පැවිද්ද ලෝකේ තියෙනවා. ධර්මානුධර්ම ප්‍රතිපatti තියෙනවා. බණ ඇහෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. ඒ නිසා මට සීලයේ ඕන දෙයක් අදිෂ්ඨාන කරන්න පුළුවන්. යම් ආකාරයක එහෙවුතියෙද්දී Tamande යන්න පුළුවන් තැනට නොයනවනම් ඉතින් ඒ පුද්ගල දන්න ඇයි ඒක එහෙම වෙන්නේ කියලා. එහෙම නැතුව යම් කිසි කෙනෙක් බැරි වුණත් කමන්නේ නැහැ. මම මේ මැත්තේ මැරිලා හරි කමන්නේ නැහැ. ඒ Taman ඉන්න සීලයට වැඩිය අදි සීලයකට යන්න ඕන කියලා උත්සාහ කරනවනම් ඒකෙන් යාව මොනතරම් රුචිආල්චිකන් සාහිත්‍ය කෙනෙක්ද කියන එක පැහැදිලි. ආන්න ඔය විදිහට අපි සීලය ගැන දක්වන ආකල්ප දිහා බලනකොට මේකේ සදාතනික පරිණාමයක් සිද්ධ වෙයි. සීලයේ පිළිබඳ ලොකු පරිණාමයක් සිද්ධ වෙනවා. ඒ පරිණාමය වෙන්න නම් නැත්නම් මේ පරිණාමයට අපි අතහිත දෙන්න නම් වතුර පොහොර ලැබලා දීලා ඒක නිසින්ින්ද වැඩෙන්න නම් අපි ඒකාන්තයෙන්ම සීලයෙන් කොච්චර කෙරවලට ගියත් ලබා ගන්න බැරි. නමුත් සීල පදනමේ සිට අනිවාර්යයෙන්ම පිරිය යුතු සමාධි ශික්ෂාවට ගෞරව කරන්න වෙනවා. හිත නමන්න වෙනවා. ඊට හිත යොදන්න වෙනවා. එතකොට අර වැඩෙන සීලය දිගට වැඩෙන අතර ඒ මතින් විපිලිසරකම මතින් වඩාගත යුතු සමාධිය අතිරේක ලාභයක් විදිහට ලැබෙනවා. ඒක නිසා අවිප්පටිසාරත්ථයන් කෝ ආනන්ද කුසලානි සීලානි කියලා සර්වචනස්සේ දේශනා කරලා තියෙනවා. යම් කිසි කෙනෙකුට මානි කුසල සීලය තියෙනවා නම් ඔහුගේ හිත විපිලිසර ගති නැති වෙනවා. අන්ධවන්ද ගති නන්නත්තර වෙන ගති, විපිලිතර වෙන ගති නැතේ අවිපටිසාරත්තාය සාර භාවය ඇති වෙනවා. මේක තමයි සමාධියක් ඇති වෙන්න අත්‍යවශ්‍ය නැත්නම් ආසන්නම කාරණා. මේක තිබුණ පළියට සමාධිය ඉන්නේ. අපි ඒක සීලයේ ආනිසංශයක් වශයෙන්ම තේරුම් ගන්න මේක සමාධිය ඇති කිරීමට ආසන්නම කාරණාවක් වශයෙන් තේරුම් ගන්න ඕනේ. මේ මැත්තේ සමාධි ශික්ෂාව කියලා වෙනම එකක් තියෙනවා කියලා තේරුම් ගන්න ඕනේ. ඒකේ සාර්ථක අසාර්ථක භාවය දෙකක් තියෙනවා. යම් ආකාරයකට අර විදියට සීලය අදි සීලයක් බවට පත් කරගන්න ආකාරයෙන් පංචශීල වල ඉන්න එකන ආජීවට්ටමක සීලය ගැන හෝ අපේක්ෂාවක් තියෙනවා. බලාගෙන ඉන්න කොයි වෙලාවෙ මට මේක ආජීවට්ටම සීලයක නගා ගන්න ලැබේද? ආජීවට්ටමක සාල සීලයේ ඉන්න එක නම් නිතරම කල්පනා කරනවා මේක උපෝසථාංග සීලයට, නවාංග සීලයට, දස සීලයට කවදානම්මට යන්න ලැබේදෝ මට මේ අනික් දුර්ලභ කරුණු සේරම ලැබිලා තියේදී මගෙන් අනේ ඒකට බාධාවක් වෙන්න එපා කියලා නිතරම ඒක බලාගෙන ඉන්නවා. එහෙම ඉන්න කෙනා හිතනවා අනේ මේ තරමට මම ඉඳගෙන සිල් රකින්න සුසුවත් රැඳෙමින් කිසිව අනේ මට කවදානම් මේ සාමනීර පැවිද්දවත් සාමනීර දස සීලෙවත් ලබා ගන්න ලැබේදෝ කියලා ඒක ගැන අපේක්ෂාවෙන් ඉන්නවා. එහෙම අපේක්ෂාවෙන් ඉන්න එක්කනා එහි හැකියාව පහළ කරගෙන මට මේක පුළුවන් කියන විශ්වාසය ඇති කරගත්තා පස්සේ කවදානම් මේ උතුම් වූ උපසම්පදා සීලය මන් ලබන්දෝ මේක ලබල මේක රකින්නයි කිව්වහම රහතන් වහන්සේ කෙනෙක් වාගේ. එහෙම නැත්නම් මේක කරන්න බෑ. ආන එවැනි අභියෝගයක් තමයි මම ගන්න ඕනේ කියලා නිතරම ඉදිරියට تعلق කරන ගතිය තියෙන කෙනාට ආසන්නයේම තියෙනා වූ දේශයෙන් කරන්න පුළුවන් කියන්නේ හොඳ නෑ. නමුත් ඒකයි කියන්න තියෙන වචනේ මේ සමාධි ශික්ෂාව විතර අර සීලය වඩා වර්ධනය කරන්න වෙන ඕජාවක් වෙන කිරි නෑ වෙන අමුත්‍යක් නෑ ඒක නොදී මේක පැත්තම ඒ පැත්ත මේ පැත්ත පෙරපෙල්ලා ඉඳ ගියාම දෙලෝක ඉර වෙනවා දෙලොවක් අතරට වැටෙනවා. හරි මහ පුදුමාකාර වෙනසක් ඇතිලා ප්‍රොජෙක්ට් ඇති වෙනවා. එවැනි ඇත්තෝ හරි ලස්සන වචන වර්ගයක් පාවිච්චි කරනවා මේ මේව මාර බලවේග කියලා මොනවා කරන්නේ කියත් අපිට මාර බලවේග හරි ලස්සනයි ඒ උත්තරේ දුන්නාට පස්සේ කාටවත් මොනවක් කියන්න බෑ. කොයි දේත් මාර බලවේගයක් බාටපත් කරගෙන තමන් කරන්න තියෙන දේ කරන්නේ නැතුව ඉති අර එක වෙන කරකේ කරකයි නම ඉතින් කර්ම ගෙවීමේ ක්‍රමය. යම් ආකාරයකට කෙනෙක් මේ විදිහට දැනගෙන සමාධියක පිහිටලා අර සීලේ නිසින්ින්දේ එන්නේ එන්නේ අදි සීලයක් වාට පත් වෙන ගමන් චිත්ත භාවනාවත් අදි චිත්ත භාවනාව බාට පත් කරනකොට කවදා හෝ අහම්බෙන් පය වැඩිලා හෝ විපස්සනාට ගියේ නැත්තම් අනේ අර සීලෙටයි අර සමාධියටයි මොන්න තරම් අනතුරුදායක දේවල් දෙන්න පුළුවන්ද කියලා මම විසින් මේ බණ කියන මම විසින් පසුගිය අවුරුදු 30 ඇතුළත දකපු ටිකම ඇති. ඒ තරම්ම ජනප්‍රිය භාවයටපත් වෙලා ලෝක බුද්ධ ධාසනය මගේ අතේ තියෙන කියලා දඟලගෙන ගියත් ඇදගෙන වැටෙන්න පටන් අරගත්තාම ගහකින් ඇදගෙන වැටෙනවා වගේ හෙලකින් ඇදගෙන වැටෙනවා වගේ වැටෙනවා. ඒ මොකද අර සීයේ අධිශීලයක් කරගන්නට ලෝකයාගෙන් සහයෝගය ලැබිලා හෝ චිත්ත භාවනා අධිචිත්ත භාවනා කරගන්නට ලැබිච්ච තත්ත්ව නිසා හෝ ඒ නැගල බබලන තෙදයි. සුදු රැස්වි දෙන්නා වාගේ රැස්වි දෙන ගතියයි තිබුණට ඒක දරාගෙන ඒකෙන් තමා වශයෙන් කළ යුතු අනිවාර්යයෙන්ම සලකාගත යුතු අධි ප්‍රඥා භාවනාව නැත්තම් අධි අධි පඤ්ඤා ප්‍රඥා භාවන අධි ප්‍රඥා භාවනා කරගැනීමේ කටයුත්තට හිත නොයදුවොත් මේ සම්පූර්ණයෙන්ම සිල් නොරැකමිය යුගපත් පත්‍රත් වැඩි මහත් අත්කට රැකෙන්නේ. ඒ මොකද කවදාක සමාධි ප්‍රඥා ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාවෙන් සංස්කෘත ගැන කියනවා. හැබැයි ප්‍රඥා ශික්ෂා වඩන්න සුදුසු පරිසරය ලබනවා. ඒ පුද්ගලයා ඒ පරිසරයේ පැත්තක දාලා අර රට්ටුගෙන් හැමෙන ලාභ සත්කාර නිසා මට සීල ශික්ෂාව තියෙනවා මට චිත්ත ශික්ෂා අතිචිත්ත ශික්ෂාව තියෙනවා ඒ නිසා මට ඕන වෙලාවක පුළුවන් අධිප්‍රඥා කරන්න ඒ නිසා දැනට නොකරුවට කමක් නැහැ මම සමාජ සේවය කරන්න ඕනේ ලෝක සාසනය වදන්න ඕනේ කියලා යන්නේක තමයි මම නම් හිතන්නේ මාර්ග ධර්මය. ඒක තමයි කියන්නේ මාර්ග බලවේගය කියලා. ඉතින් මේකෙන් මේ මිනිස්සයා ගලවන්න නම් බුදුහාමුදුරුවෝ ඇර වෙන කාටවත් නම් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර තිනවා දාරුණෝ භික්කවේ ලාභ සත්කාරෝ. මාර්ගයේ නිවන් මාර්ගයේ එකක් මහනි ලාභ සත්කාර මාර්ගයේ එකක්. ඉතින් ඒක නිසා එතනදී මේ සීල ශික්ෂාවෙන් සාර්ථක වෙලා නැත්තම් ලෝකයා හිතන මට්ටමට ඉහළ මට්ටමක ඉඳගෙන සමාධි ශික්ෂාවනොත් අත්‍තරම ඉහළ මට්ටම හිටියට පස්සේ මේ ಗುಣ ගායනා කරන කට්ටිය තමයි අර මිනිස්සයා බිම දාන්න හේතු වෙනවයි කියලා කියන්න වෙන්නේ. නමුත් සර්වඥයන් සඳහන් කරනවා ඒ මිනිස්සු කොහොම කිව්වත් මහණෙනි උඹලා භූතං භූතතෝ පටිජානි තප්ප මේ කියන දේ කොච්චරක් මේ මිනිස්සු දැනගෙන දැකගෙන ඇත්ත කතා කරනවද එහෙම නැත්නම් ලාභයට තියෙන නිසා වචන පාවිච්චි කරලා ಗುಣ ගායනා කරනවා ඉතින් ගුණ ගායනා කරන කට්ටිය කොච්චර දුන්නත් ඒක පිළිගන්නේ එක ගුණේ වඩන්න අපේ වෙලා. භික්ෂුන් වහන්සේලාට උගන්වනවා කොච්චර හිවුරු පූජා කරත් ඒක පිළිගන්න ප්‍රමාණය සම්තරුත්තර පරමන්දුත්‍රයේ ප්‍රතිග්‍රහේ සම්බා. බාන්තනේ හිවුරයි අර වෙන මොනක්වත් ගන්න යන්න. සම්පූර්ණ කැඳේ ඉන්නකොට අපි හිතමු ඒ තමන් ඉන්න ගල්ලෙනක වූ කුටියක ඉන්න හොරු ඇවිල්ලා තේරම ජීවුරුත් එක්ක කඩාගෙන කියන තේරම අරගෙන යනවා. ඉතින් මේ ආහඳුරන්ට මහාන කමරක් ගන්න දවස් හතක් ඇතුළත ජීවුරුපය ගන්නවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවට කියන කොලාතු වෙනකන් හරි කමන්නේ තමන්ට පවරපු නැති විතරකට හරි කමන්නේ ගිහිල්ලා විච්ඡ බැද්දිය කියන්නේ කියලා. අනේ මම මේ ඉඳගෙන ඉන්නකොට මේ උරු වගේක් ඇවිල්ලා රජුරුවන්ගෙන් බේරෙන්නේ ඒගොල්ලන්ගේ ඇඳුම් ගලවලා දාලා අපේ තියුණු සිවුරු සේරම කඩාන අරගෙන ගමට අරගෙන ගියා. දැන් හාමුදුරුවෝ වගේ ඒගොල්ලෝ ඉන්නවා. මට මේ වඳින්න බෑ මට දවස් හතක් ඇතුළත මහානකම සම්පූර්ණ කරන්නම් මට ෂූරක් ලැබෙන්න ඕනෑ කිව්වම අර මිනිස්සු ලොකු චිත්ත අකම්පාල වෙලා ඒ මිනිස්සු පුදුම පැවරිලා පවරනවා කියනවා සාධාරණයි එතකොට තුන් සිවුරම ගන්න එපයි කියනවා සර්වඥා තුන් සිවුර වෙන තැන් වල සාධාරණ නමුත් මේගේ අබැග්ගකදී මිනිස්සු විශාල වශයෙන් උත්සාහ කරලා පූජා කරනකොට සම්තරුත්තර පරමම්බිකවේ ප්‍රතිපටිග්‍රහීතාස අන්දරයයි සිවුරයි විතරක් ගන්නයි කියලා තියෙනවා ඒ මොකද දෙන්න කොහම දුන්නත් බාරගත්තට පස්සේ බාරගත් එක නම වගේ කියන්නේ. ඒ වගේ තමයි මේ සීලය හරියෑම සමාධිය හරියෑම ප්‍රඥාවට නොයන පුද්ගලයාට අනුතුරුදායක දෙයක් වෙන්න ඉඩ ඒ අනුතර එන්නේ බැනුම තුලින් නෙවෙයි වර්ණ භාෂාවෙන්මයි. දොස් කියන කෙනා එතකොට පේන්න තියෙන්නේ කවුරුහරි කියනවා මෙච්චර සිල්වන්ත මට මෙච්චර සමාධිය තියෙන මට දොස් කියනවා කිව්වහම පේන්න තියෙන්නේ ගුණමවකමක් වාගේ. නමුත් සීල සමාධි ප්‍රඥා කියන තුනම ඇති කෙනා අනිවාර්යයෙන්ම මෙච්චර පින් ඇති කෙනා තාම ප්‍රඥා භාවනාවට ගියේ නැහැ කියලා ඒ අදුබා දොස් කියනවා කියනවා. මොනවා කිව්වත් කියනවා. එතකොට අර ලාභ සත්කාර ලබාගෙන රත්තුන්ගේ වැඳුම් පිටු ලබන සීල සමාධිය අත්තා වූ අත්තන පේන්නේ මෙමසා නුගුණ භාෂිත කරනවා ගුණමට්ටමක් කමක් කරනවා කියලා. ඒ මෙච්චර මිනිස්සු මට ගුණ කියත් මෙමසාට ගුණයක් දක්වන්න බෑ කියලා. කරුවත් තමයි එතෙන්දි කියනවා ඔය ගුණ භාෂණය කරන්න ගියාම භූතං භූතතෝ පටිච්චානිකබ්බවගේ ඇත්ත ප්‍රමාණය ගන්න. මොකද ਸਰුවස්ස භාසිතයේ ත්‍රිලක්ෂණයේ ත්‍රිවිධ රත්නයේ අපිට ලැබෙන ආනිසංසවල ඔය <clears throat> අප්‍රමත්තං ඕරමත්තං සීලමත්තං කියන විදිහට අල්ප මාත්‍ර වූ ලාමක මාත්‍ර වූ සීල මාත්‍රේ හෝ සමාධි මාත්‍රේ නෙවෙයි සාපේක්ෂයි. ඒක ඔය ගුණ ගායනා කරන පුත්‍ජණයෝ දන්නේ නැහැ. තමනුත් එහෙම ඇලි ගලි වාසය කරනවා නම් තමනුත් ඒ විදිහේ මත් වුණාට පස්සේ අර කියන විදිහට ආනන්දිතෝ සුමනෝ උබ්බිල්ලාවිනෝ කියන විදිහට ඒක ආනන්දවත් කරන සුමන භාවයටපත් කරන උදග්ග භාවයටපත් කරගත්තා නම් තුම්මේවා තුම්මේයේ වස්තේ අන්තරායෝ මාන්නේක උඹලටම අන්තරාය කර කාරණාවක් වෙනවා කියන එක මේ එතෙන්ද එnde ඉස්සලා හිතේ තියාගන්න. එතෙන්ද ගියාට පස්සේ නම් බුදුරජාන් වහන්සේ මේක දේශනා කරත් තේින්න තියෙන්නේ මොකක් හරි පටලවිල්ලක් තියෙනවා මගේ දේට ඉරිසියා කරලා ඉන්නේ මට මේ හැමදේම ලාභ සත්කාර වලට ඉරිසියා කරලා ඉන්නේ කතා කරන්නේ කියලා. ඒක ඇත්තටම බීමත්කම. මාදයට ප්‍රමාදයට වාක් කරන දෙයක්. ඒක නිසා සාමාන්‍ය කියනවා බොන මනුස්සයාට උපදෙස් දෙනවා නම් බොන්න ඉස්සලා දෙන්න කියලා. ඊට පස්සේ උපදෙස් දීලා වැඩක් නැහැ. ඒ වගේම තමයි මේ සීලයෙන් සමාධියෙන් යම් කිසි තැනකට ඇවිල්ලා දැන් මට හරියයි කියලා හිතලා උදක භාවයට උබ්බිල්ලාවේ භාවයට සුමන භාවයට ආනන්දිත භාවයට ඊටපත් වුණා නම් ඊට පස්සේ මේ මනසට බල ඇහෙන්නේ ඒකයි මේ දොස් කියන වෙලාවන් ආරම්භ කරගෙන දොස් කියන වෙලාවක් අරබයා ಗುಣ කියන වෙලාවක තියෙන භයානකම් පෙන්වන්නයි සරුවචනාංශයේ මේ විදිහට මානිනි මගේ හෝ ಗುಣ කියන්නන් ඔය ಗುಣ කියන්නේ මේ අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ සීල මාත්‍ර වූ දෙයක් කරගෙන. අන්න එතනදී හිත සන්තෝෂ කරගන්න අපේ සාස්ත්‍රණ වාසේ මේ මේ ආකාර සීලවන්තයි කියලා කියනකොට පොඩ්ඩක් පරිසං වෙන්නයි කියලා කියනවා. ඒ මිනිස්සු කවු මොකක් ගැනද මේ කතා කරන්නේ? කවුද මේ කතා කරන්නේ? මෙහෙම කතා කරන පාඩයේදී මේ සරුවචනාතේ තථාගතයන්ගේ තථාගතයන් වහන්සේගේ සීල ගුණය ගැන කතා කරනවා කියන වාක්‍ය සර්වඥ හමාර කරන්නේ මේ ලෞකික පුතුර්ජනව තමයි ඔන්න විදිහට කියන්නේ. තථාගතයන් වහන්සේගේ සීල ගුණය ගැන ඔච්චර හයියෙන් කතා කරන පුතත්ඥෝ ඒ පුතත්ඥයන් සහ සර්වඥ වහන්සේ අතර ඇති වෙනස වගකීම අඳුනා ගැනීම තමයි යෝගාවචරය කියන්නේ. පෘථග්ජනයට ඒ වගකීම නෑ මොකද පෘථග්ජනයට අවශ්‍යතාවයක් නෑ නිවන් දකින්නට සර්වඥාන්සේ දකින්න. උට අවශ්‍යලා තියෙන පෘථග්ජන භාවයමයි. සර්වඥාන්සේ ලෝකේ වැඩ කොටන සර්වඥාන්සේ ඉගොඩ වෙලා ඉවරයි. ඔන්න ඔය දෙක අතරමැද ඉන්න යෝගාවචරය හොඳට තේරුම් අරගන්න ඕනේ රැල්ලට ආවුනාට පස්සේ මිනිස්සු නොකියන දෙයක් නෑ. ගුණ කියන්නේ ගාම ගුණ පැත්තකට කියලා හොරක් නෑ. නුගුණ කියන්නේ ගාම නුගුණ පැත්ත කියලා හොරකුත් නෑ. නමුත් ඒක 100 100ක් අතාරින්න පුළුවන් කමකුත් නෑ. භූතම් භූතතෝ නිබ්බේතේ තබ්බන් කියලා කියන නුගුණ කියනකොට ගුණ කියනකොට කියනවා පරිදානි තබ්බන් කියලා. අභූතං අභූතතෝ නිබ්බේතේ තබ්බන්. දොස් කියනකොට වැරද්දක් කියනවා මේක වැරද්ද වශයෙන් ගැටේ ලිහලා පෙන්වලා දෙන්නේ කියලා. ಗುಣ කියනකොට භූතම් භූතතෝ පටිජානිතබ්බන් ඒකත් කියමු ಗುಣ කියනකොට Taman දැනගන්නයි කියලා කියනවා මේකෙන් කොච්චරක් ඇත්තද සමාවසයෙන් නැත්තද කියලා. මෙන්න මේ දෙක තේරුම් ගැනීමට යෝගාවචරයට එක්ක සෑම හුස්ම රැල්ලක් පාසම කරන්නේ. හුස්ම රැලි දෙකක් අතර මැදක් කරන්න වෙනවා. හුස්ම රැලි මුල මැදාක බලන කොටක් කරන්න වෙනවා. මම මේ කරන්නේ ඇත්ත වශයෙන්ම ස්වභාව ලක්ෂණ ලක්ෂණමින් ස්වභාවික තැනක ඉන්නවද? එහෙම නැත්නම් ආනාපානෙ මට වැරදුනා, පිම්බීම හැකිලිම වැරදුනා, සක්මන වැරදුනා කියලා තමන්ටම තමන් අවන්න භාෂිතාවකද ඉන්නේ. එහෙම නැත්නම් මට හරි ගියා කියලා තමන්ගේ වර්ණ භාෂණයකද ඉන්නේ. මේ සෑම දෙයකදීම අනුකූලයි. ඇත්ත ඇත්ත හැටියෙන් දැකීම ස්වභාව ලක්ෂණ දැකීම තමයි තථා ගුණය. එහෙව් ගුණය. අන්නේ එහෙව් ගුණයට ගෙනියන්නයි මේ සරුවචනාංශයේ යෝගාවචෙන්ට උපදෙස් දෙන්නේ. වර්ණ භාෂණය සහ අවර්ණ භාෂණය කියන එක බ්‍රහ්මදත්තා කිව්වත් ඒ අර සුප්පියා කිව්වත් භාවනා කරනකොට තමන්ගේ හිතේ හිතිලි වශයෙන් මතුවුණත් මේක ලෝකෙ නිට්ටරෝම කියන කංකරක් කියන්නේ. මේක නැත්තම් ලෝකයක් නැහැ. මේක නැත්තම් හරි පාළුයි ලෝකේ. එනිසා මේ අපි කතා කරන වචන වලින් 100ට කොච්චරද භූතං භූතතෝ තච්ඡං තච්ඡතෝ වේ. තේරම අතිශෝක්ති. ඒක නිසා සාහිත්‍යයේ කියනවා අතිශෝක්තිය කියන්නේ බොරුවගේ මල්ලි කියලා. බොරුවම නෙවෙයි නමුත් බොරුවගේ මල්ලි වගේ. අපි කතා කරන වචනවල මේ ආලප්පන ලාලප්පන සීනි ගෑම වටේ මේ පලිප්පුවේ දැමීම ඒක අපිට කටේ කොලේ ගෑවිලා නෙවෙයි සිද්ධ වෙන්නේ. අපි කියනකොට සාහිත්‍ය කියලා වර්ණන භාෂණය කියලා කියනවා. සාහිත්‍ය අලංකාරය කියලා කියනවා. උපකාරා මේ මේ උපමා අලංකාර භාෂාව කියලා කියන සෑම දෙම බොරු නන් නෙවෙයි හැබැයි බොරුවගේ මල්ලි මෙන්න මේක අතහැරලා ඇත්ත ඇත්ත වශයෙන් සත්‍ය සත්‍ය වශයෙන් තේරුම් ගන්නවා කියන එක තථාගත ගුණයක් අන්නේ තථාගත ගුණය අදහන කෙනා නැත්නම් එතෙන් යන්න හදන කෙනා හැම වෙලාවෙම අවර්ණ භාෂණාවක් කියනවා අභූතං අභූතතෝ නිබ්බේතේ ලබ්බං බොරුව බොරුව බව ගැටහැරලා පෙන්වන්න දැනගන්න ඕනේ වර්ණන භාෂණාව නම් භූතං භූතතෝ පටිජානිකබ්බං ඇත්ත ඇත්ත වශයෙන් අවබෝධ කරගතියි ඒ නිසා අපි භාවනා කරනකොට අපිට එන සද්දකදී භාවනා කරනකොට අපිට ඇති වෙන හිතවිල්ලකදී භාවනා කරනකොට අපිට ඇති වෙන වේදනාවකදී දැන් භාවනා කරනකොට අපිට ඇති වෙන මූල කර්මස්ථානේ සෑම දෙයක්ම සෑම වෙලාවකම ඔය જાත්‍යන්තර ෆිසිකස් මැච් එකක් යනකොට එතන ඉඳලා ගුවන් විදුලියට විස්තර ප්‍රකාශ කරන්නේ වාගේ අපේ හිත කමෙන්ටරි දෙන්න පටන් ගන්නවා. දිග්ගතෝම කියනවා. අද නම් ෆික්සර් එකක් ගැව්වා අද නම් ඔය අවුට් කරුවා අර පැත්ත දිනු මේ පැත්ත දිනු කියලා ඒ මේ විස්තර කතාව ඒක කටකම තේජාවක් නැතුව හිජ වෙනවා. මේ හැම එකක්ම සත්‍ය නෙමෙයි කියන්නේ එක්ක වර්ණාවක් එක්ක ආරණාවක්. අන්න ඒකදී ඇත්ත ඇත්ත වශයෙන් පටිජල අවබෝධ කර ගැනීමත් අසත්‍ය අසත්‍ය වශයෙන් ගැටෙහිලා තේරුම් කර දීමටත් කරුවචනාවේ ඇත්ත වශයෙන්ම කියනවා උඹම වග බලා ගන්න. භාවනා කරන යෝගාවචරයම වග බලා ගන්න ඕනේ. මෙව සෑම දෙයක්ම බොරුවගේ මල්දි. ඒක සරුවචනසේ මේ ධර්මතා සූත්‍රෙ පෙන්වන්නේ සරුවඥ මානසිකයේ ಗುಣ භාෂණය නැත්නම් සරුවඥ මානසිකයේ අගුණ භාෂණය වර්ණ භාෂණ අවර්ණ භාෂණ වශයෙන් ආනේ දෙක තේරුම් කරගන්න මෙතනින් එහාට යන්න දැන් මෙතනදී සරුවඥ මානසික කියන්නේ එක පුද්ගලයෙක් බ්‍රහ්මදත්ත කියලා කියන්නේ එක්කනේ සුප්පියා කියලා කියන්නේ එක්කනේ තුන් දිනකේ කතාවක් බොහෝම ලස්සනට දීඝනිකායේ දීර්ඝ සූත්‍රයක සාකච්ඡා කරන්න හැටි. ගැඹුරින් ගන්නවා නම් භාවනා කරන යෝගාවචරය යෝගාවචරයාගේ හිතවිලි සා යෝගාවචරයා ගත්ත කර්මස්ථානයේ තියෙන ස්වභාවික ලක්ෂණ කියලා ගත්තාම ස්වභාවික ලක්ෂණ නැති තත භාවය. පඨවි ධාතුවත් ආව පඨවි ගතේ තථාගතයි. ඒක අපි නිවන් දැක්කත් නැත්නම් අපි භාවනා කරත් නැත්නම් පඨවි ධාතුව පඨවි ධාතුවම තමයි. නමුත් අපිට පඨවි පඨවි වශයෙන් දැක ගන්න බැරි අපි ඒක පිළිබඳව මේ වර්ණ අවර්ණ භාෂණයට යන නිසා. ඒ වර්ණ වර්ණ භාෂිතයේ චේතනාපූර්වක සිද්ධ වෙනවා චේතනාපූර්වක නැතුව සිද්ධ වෙනවා. ඒ නිසා භාවනා කරන්න ගියාට පස්සේ බ්‍රහ්මදත්තත් ඇතුලේ සුප්පියත් ඇතුලේ බුදුහාමුදුරුවොත් ඇතුලේ එක හලිය දාලා ඔක්කොම කැඳ හදන්නා වාගේ දිගට යනකොට අපිට තේරුම් ගන්න පුළුවන් නම් මූල කර්මස්ථානයේ ස්වභාවික ලක්ෂණය තත භාවය ඒක සත්‍යයි ඒක භාවනා කළත් නැතත් එහෙමමයි. නමුත් ඒක දිහා බලාගෙන ඉන්නකොට සමාජලා අපිට සතුට පහළ වෙනවා සමාජ කනගාටු පහළ වෙනවා. සමාජලාට අපි නැගිටින්නේ අපිම තුච්ච කරගෙන. සමාජලාට අපි නැගිටින්නේ අපි බොහෝමත්ම උසස් තත්යකටපත් වෙනවා වගේ. ඒ එකකින්වත් වැඩේ කෙලවර වෙලා නැති බව අපි පත භාවයට තාපත් වෙලා නැති බවට ලකුණක් තියෙනවා. ඒක නිසා මේ පෘථග්ජනය කියලා කියන කවුද? තථාගතයන් වහන්සේ කියන්නේ කවුද කියන එක මෙතනදී බොහොම විස්තර කතාවක්. මෙතන පුතක් යනයි කියලා කියන්නේ ඒ සුප්පියා පරිබ්‍රාජක සහ බ්‍රහ්මදංග කියන බ්‍රහ්මදත්ත කියන ඒ අන්තේවාසිකය. තථාගතයන් වහන්සේ කියන්නේ ගෞතම සර්වජන් වහන්සේ. නමුත් භාවනාවට ගියාට පස්සේ ওই තුන් දෙනා වෙනුවෙම නියෝජිතයෝ අපේ ඇතුලේ ඉන්නවා. ආනේකදී මේ තථාගතයන් වහන්සේ අදහගෙන නැත්නම් තථාගතයන් වහන්සේ ඉදිරියෙන් තියාගෙන බ්‍රහ්මදත්ත කිව්වත් සුප්පියා කිව්වත් ඒවා සේරම වර්ණ භාෂණ අවර්ණ භාෂණ වලට වැටෙනවා තත භාවයකින් හෙල්ලෙන්නේ නැහැ. තත භාවයකට උපදේශයක් දෙනවා අවර්ණ භාෂණාව කරනවා නම් භූතං භූතතෝ නිබ්බේතේ තබ්බා. වැරද්ද වැරද්ද අභූතං අභූතතෝ නිබ්බේතේ තබ්බා වැරද්ද වැරද්ද වශයෙන් ගැටේ ලියලා පෙන්ලා දෙන්න. වර්ණන භාෂණාව කරනවා නම් තත් භූතං භූතතෝ පටිච්චානිතබ්බා ඇත්ත ඇත්ත වශයෙන් අවබෝධ කරගන්න. ඒක තමයි කමඨාන් සුත්ත කරනවා කියන්නේ. අමතාන් සුද්ධ කරනකොට මූල කර්මස්ථානේ හැරලා වෙන කොහෙ ගිහිලා දිව්‍ය යෝගේ ගියත් අපායට ගියත් මතක් කරලා දෙනවා මොන මූල කර්මස්ථානේ මතකම කියලා ඉච්චා. මූල කර්මස්ථානේ මතුවෙච්ච වෙලාවක මොනවත් පේන්නේ හරි බාලුවේ නින්දට වැටෙනවා කියනවාද කියලා ඕක මූල කර්මස්ථානයේ සාක්ෂාත් වීමක් වශයෙන් නීවරණ නැතිවීමක් වශයෙන් ඔක දැනගන්න. දැනගත්ත දවසේ ඔබට එළඹ වාසය කරන්න පුළුවන්. ඔච්චරමයි කමට අනුසුද්ධ කරනවා කියන්නේ වෙන මොනක්වත් නැහැ. නමුත් එතෙන්ට යනකම් ඕක වචන කී පැත්තකින් කී ආකාරයකින් විස්තර කරලා දෙන්න වෙනවා. මොකද යෝගාවචරය කොච්චර කෙරුවත් අර ගොයිම කණ්ඩ හදන ගොනා වගේ නීරේ කන්නේ නෑ තනකොළ වෙවිලා තියෙන නීර නෙමෙයි කන්නේ වනාත්මේ නිතරම පොහොර කාලා තියෙන ගොයිම කණ්ඩ කැමති. ඒ වගේ තමයි අරමුණෙන් පිටපැල්ලා තමන් හිතාගෙන ඉන්න රුවන්වැලි ජේතවනාරාමේ එහෙම නැත්නම් ඉන්දියාවේ ගමන් වල හරියට එළිලා කියන අද්දනම් භාවනා හරියට. නමුත් ඒ අඩු ගානේ මේ ආසාවක වැටලා තියෙන මූල කර්මස්ථානයෙන් පිටපැනලා තියෙන අනාගතේ නෙවෙයි අතීතේ හිත තියෙන්නේ කියලා අවබෝධ කරලා දෙන්න නම් හොඳට යෝගාවචරයට මතක් කරලා දෙන්න වෙනවා අඩු ගානේ මතක තියාන මූල කර්මස්ථානේ නෙවෙයි මූල කර්මස්ථානේ හොඳටම සාක්ෂාත් වෙලා මූල කර්මස්ථානයත් තුමි වෙලා සියුම් වෙලා සාන්ත භාවයටපත් වෙච්චාම ඊගාට මොකද කරන්න කියලා දැන් හරි පාළුව මොනවාක්වත් පේන්න ඊගාට මොකද කරන්න කියලා එතකොට කියන්න වෙනවා ඕක මූල කර්මස්ථානයේ සාක්ෂාත් වීමක් වශයෙන් නීවරණ නැතිවීමක් වශයෙන් හිත යම් ආකාරයක තදංග වශයෙන් නිපුතිකටපත් වෙච්ච බව දැනගන්න. ඒකකොට ආත්ම යෝගාවචරයේ ඒ ගුරුවරයාත් හරිනේ ඒ භාවනා මධ්‍යස්ථානෙත් හරිනේ ඒ කමඨානත් හරිනේ මේට වඩා හොඳ එකක් ඕනේ. ආ නොයේ තරමටම මේ භ්‍රම දාන්තයයි එහෙම නැත්නම් මේ රුප්පියාවයි දෙන්න කිට්ටු කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් පඩවි ධාතුව දැක්කත් එහෙම දක්ෂින මිනිස්සයා පටවිලාස කියන රූප ධර්මය රූප ධර්මයක් වශයෙන් දැක්කත් භාවනා කරන තමන්ගේ හිත ඒ හිත වශයෙන් දැක්කත් තථාගතයන් වහන්සේ දැක්කත් ඔක්කොම එකයි. ඔක්කොම තථාගුණේ පිළිටනවා. ඒ නිසා මෙතනදී අටුවාව සෑහෙන විස්තරයක් ඇති කරලා දෙන්න හදනවා. පෘථග්ජන කියලා කියන්නේ මොකද්ද? තථාගත කියලා කියන්නේ මොකද්ද කියලා. පෘථග්ජනයාගේ තියෙන මේ විසිතුරු බව ඇත්තම කියනොත් සල්ලි කියලාවත් බලන්න බැරි තරම් විසිතුරු දර්ශනයක් වෙනවා. පුතු කියලා කියන්නේ පැතිරිච්ච කියන අදහසයි. පළල් නැත්තම් විස්තරාත්මක කියන අදහසයි. ඒ නිසා පුතඥයා පුතු කිලේසානං සංජානිසතිටි මේ මොනවා දුන්නත් ඒකෙන් විවිධාකාර කෙලෙස් පහල කිරීමේ විශේෂඥයෙක් තමයි පුතඥයා. මොන දේ දුන්නත් ඒකෙන් කෙලෙස් පහල කිරීමේ ශක්තියක් ඇති කෙනෙක් විවිධාකාර වූ කෙලෙස් පහළ කිරීමේ කෙලෙස් වගුරුවන්නා වූ කෙනෙක් තමයි පුතඥය කියලා කියන්නේ පුතු කිලේසානං සංජානසති. ඒ විවිධාකාර කෙලෙස් පහළ කිරීමේ ශක්තියක් තියෙන කොච්චර පිසුදු කැද්දයක් දුන්නත් ඒකෙන් කෙලෙස් උපදන හරිදා. ඒ වගේම දෙන්නෙකුට දුන්නොත් එකම වස්තුවක් ඒ දෙන්න එකම කෙලෙස් නෙමෙයි දැනන්නේ කරා. පුතු කිලේසාන විවිධ කෙලෙස් ආදී නිසා පුතඥයා අන්තිම විචිත්‍ර දර්ශන සහිත පුද්ගලයා. ඒ නිසා එයා කැමති නෑ මම ඇති කරගත්ත කෙලෙසේ නම් කාටවත් ඇති කරගන්න බෑ මට විතරයි ඒක පුළුවන් කියලා අල්ලපු විතරත් එක රණ්ඩු කරනවා ඔහෙට ඇති වෙච්ච කෙලෙස නෙමෙයි මට ඇති වෙලා තියෙන්නේ ඔහෙට ඇති වෙලා තියෙන කෙලෙසේ තුච්චයි මට ඇතිලා තියෙන හොඳ කෙලෙසේ එතනක් රණ්ඩු ඒකද බුදුජන හොඳටම දන්නවා එකම වස්තුවක් දෙතුන් දෙනෙකුට පෙන්වුවොත් දෙතුන් දෙනා ගන්න ආකල්ප වෙනස් නිසා Taman ගත්ත ආකල්පයේ හොඳ එක අල්ලපු විතර එක්කනාගත් එක නරකයේ කියලා ඒ පුතු භාවයක් කෙලසන භාවයත් දිගටම පහළ කිරීමේ කවදාකවත් වෙහසක් දකින්නේ නැති පරිගණක. තද බල නිින්ද නැති සෑම වෙලාවකම ඔන්න කෙලස් වැගිරවීමේ අත්‍යන්ත ව්‍යාපාරකේ ඉඳලා ගත කරනවා පුතඥය. ඒ නිසා අදහන්න වටිනවා පුතඥයගේ වැඩ. ඒ තරම්ම කවදාකවත් වෙහෙස ගලන්නේ නැතුව දක්ෂින දක්ෂින වස්තුවක අතාත ගාන තැන දෙනත ගැටෙන තැන තෙපිය තබන තැන සෑම තැනම කෙලසනවා. සෑම තැනකම කෙලස ගන්න. අල්ලපු ගෙදර එක්කන කෙලස ගන්න තාක්ෂණය කෙලස ගන්න. ඒකල කියනවා මම කෙලස ගත්තේ කවුරුත් ආවේ නැහැ මම ආවා. සියාම් කියන කරන පුතු පිළේසානම් විවිධ කෙලස් ඇති ඇති කර ගන්න. ඒ වගේම තමයි දෘෂ්ටි ඇති කර ගැනීම. ආර්යයන් වහන්සේලාගේදී නෝ දෘෂ්ටි ඇති නොකර ගැනීම. එයාගේ දෘෂ්ටි ඇති කර ගැනීම විශේෂත්ව ශක්තියක් තියෙනවා. පුදුමාකාර විදිහට දෘෂ්ටි ඇති කරගෙන මගේ දෘෂ්ටිය දෘෂ්ටි අනිත් ඒවා මිත්‍යා දෘෂ්ටි කියලා ඒ විවිධාකාර දෘෂ්ටි ඇති කර ගැනීමේදී Taman ගත්ත එකේ අල්ලා බදාගෙන ඉන්න ගතිය ඒ දෘෂ්ටි මේ වලින් කවදාකවත් පහ වෙන්න බෑ. පහ වුණොත් එයාට පේන්නේ හරියට අර අරමුණේම හිත හිතලා ඊගාට මම මොකද කරන්න කියලා අන්නේ අන්නේ දෘෂ්ටි නැති තැන. දෘෂ්ටි නැති ගණන්ට ආපුවාම පුත්තජනට හරි පාඩුවක් දානවා වෙහසක් දානවා. ඒක නිසා අවිගත දික්ටි ගතක්. දෘෂ්ටියෙන් වෙන්ව එක චිත්තක්ෂණයක්වත් ඉන්න බෑ. ඒක මාළිය ගොඩ දැම්මා වාගේ හරි වෙහෙසකටපත් වෙනවා. ඒ තරම්ම සිහිය තියෙන හැම චිත්තක්ෂණයකම දෘෂ්ටිගත වීම දෘෂ්ටියක් අනුවම කටයුතු කිරීම කෘතඥයාගේ හැටි. මට දෘෂ්ටියක් නැහැ කියලා හෝ දෘෂ්ටියක් ගන්න. දෘෂ්ටියක් නැති තැන තමයි අරමුණේ තථාගත භාවයට හිත වැටුනහම අත ඉන්න බැරි බවක් ඇති වෙනවා. ඒක ඒකාකාරීකමක් ඇති වෙනවා. නින්දට වැටෙන ගතියක් වෙනවා. ඒකේ නීරස ගතියක් එනවා. දැන් මම මොකද කරන්න ඕනේ කියන ගතියක් එනවා. වසන්ත බැරි තත්ත්වයක්පත් වෙනවා. මෙන්න මේ සුත්තජන ගතිය. ඒක නිසා එවැනි ගති පළවෙනි මාර්ග ඥානය තීචිකනකට පහළ වෙන්න පුළුවන්. නමුත් Tamanට මේක අවබෝධ කරගෙන ප්‍රහාණය කරන්නත් පුළුවන්. පු탁ජනයට බෑ. පු탁ජනය පහළ කරගන්න පුළුවන්. ඒක දුරු කරගන්න නම් කියන්න ඕන ඕනගේ අරමුණකට හිත නිමග්න වෙච්චාම දෘෂ්ටි විගත වෙනවා. විගත දික්ටිගත වෙනවා. අන්න ඒකෙදී වෙහෙසකර තත්ත්වයක් ඇති වෙනවා. හරියට කූඩල්ලට තෙතන තැනකට ගියාම වසන්න බෑ. කොට්ටයක් උඩ තිබ්බහම ඌට හරියම ආහාරසුකර තත්ත්වයකට වෙලව පෙරලිලා ගිහලා අඳුරු සීතල තැනකට වැටුණාට පස්සේ හරි සන්තෝෂයි. ආන්නේ වගේ තමයි ඒ පෘථග්ජනයේ දෘෂ්ටියක් නැතුව හිතියොත් එහෙම එල්ලෙන්න වැලක් නැතුව ගියා වගේ. තුකි ගහගෙන යනෝනේ පිටුරු ගහ කරේ එල්ලෙනවා කියනවා වගේ පෘථග්ජනය ගඟේ වැටිලා ඉන්නේ මොකක් හරි දෘෂ්ටියක් අල්ලගෙන තියෙනවා. ඒ නිසා ආවිගත දෘෂ්ටිගත පස්ස. ඒ වගේම තියෙනවා බුදු සත්තාරණ මුකොල්ලෝකේතිති. විවිධාකාර ධාතුන් වහන්සේලාගේ මූණ බල බල තමයි ඉන්නේ. එකම කෙනෙක් කවදාවත් අදහන්නේ. දැන් කාලේ හැටියට කියනවා නම් විවිධ ගුරුවරු පිටිපස්සේ යනවා විවිධ භාවනා ක්‍රම දිගේ අනේක පෘථග්ජන ගතිය. තාම කල්යනා මිත්‍යා දන්නේ නැහැ. කල්යනා සත්‍ය ධර්මයේ අඳුරන්නේ නැහැ. ඒ නිසා මේකම කරලා හරියන්නේ නැහැ. මම දෙක තුනක් දැනගෙන ඉන්න ඕනේ කියලා ඒක එක පැත්තකින් කරනවා අර කණිත් පැත්තෙන් කරනවා. සවදාකත් මුළු හදින් මුළු කයෙන් යමක් කරන්න බෑ. මොකද හේතුව විවිධ ගුරුවරු සහ විවිධ භාවනා ක්‍රම භාවනා මධ්‍යස්ථාන ගොඩක් ආශ්‍රය කරන එක ලොකු දෙයක් කියලා හිතන්නේ. හැම වෙලාවෙම ඔය සුත්තල හදන්න හරි කටුටි. තනි පළතුර කන්න කැමති නැහැ. කලවම් කරලා අන්නල කනකොට ඒකේ රසයක් ගන්න. තනි බලතු කන්නේ ගන්න ඒක නිකන් එක රසේ ඒක හරි නෑ වගේ පේන කියලා. ඒ වගේම අච්චාරු කරලා ගන්න කැමැත්තක් තියෙනවා. දුරු මිනිස් හදා ගන්න කැමැත්තක් තියෙනවා. වෙන් වෙන් වශයෙන් දෙනකොට ඒක නිකන් ඒකේ නීරස ගතිය, කැලෑ ගතියක් පේන කියලා. ආනි වගේ ගතිය බුදු සත්තාන මුකොල්ලෝකේති इति විවිධ ශාස්ත්‍රඥ වහන්සේලාගේ මූණ බලනවා. ඒකෙන් ඉවරලා ඒ දැන් පන්සල් ගියාම ඔන්න බුදුහාමුදුරුව අදහන. බිස්නස් එකට ගියාම සීවර දෙවියන් ආසන් තහන්තේ අදහන. ඒ නඩු අහන්න හරි මේ කරන්න ගියාම කතරගම දෙවියෝ අදහන. කවුරු හරි වැඩේට එක එක කාණ්ඩ එක එක කොන්ත්‍රාත්කාරයෝ ඉන්නවා. අතින් ගියාම මෙයා මතක නැහැ මෙතෙන් ගියාම අරයා මතක නැහැ. ඉතින් ඒක නිසා මේ එතනක් තියෙනවා පු탁 භාවයක්, පැතිරිච්ච භාවයක් කියනවා. හැම දෙයකම සියල් දක්නා වූ සියල් දක්නා වූ සරුවචන් වහන්සේ කිව්වට ඒක හරියන්නේ අපේ ප්‍රශ්න වලට ඉතින්දි සර්වඥාන්සේ බෑ ඒක පැත්තකට දාලා මෙහා වෙච්ච දෙයට ගන්න ඕනේ කියලා පුතු සත්තාරණ විවිධ සාස්ත්‍රුන් වහන්සේලාගේ මූණ බලන ගතියක් තියෙනවා. සරණ යන ගතියක්, යාඥා කරන ගතියක් තියෙනවා. ඒකත් පු탁ජන ගතිය. ඒ වාගේම තමයි මේ පු탁ජනයන්ගේ තියෙන ගතිය තමයි ඒ විවිධාකාර කෙලෙස් බගුරුවන ගතියක්. කිසිම වෙලාවක මොනම දෙයක්වත් පිවිතුරුව निराවුල්ව තියාගෙන ඉන්න බෑ. එතෙන්න එන්නකොටම වෙහසකටපත් වෙනවා. එතෙන්න එන්නකොටම කම්මැලිකමකටපත් වෙනවා. එතෙන්න එනකොටම නිදිමත ගතියකටපත් වෙනවා. එතෙන්න එනකොටම නීරස භාවයක් එයාට වැටෙන්න පටන් ගන්නවා. කොට අවශ්‍ය කරනවා විවිධාකාර අරමුණු, විවිධාකාර ඉරියව්, විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ විදිහට විවිධාකාර දේවල් බලමින් ඒ දේවල් විශ්ේ කෙලෙස් වගුරුවන ගතිය තමයි පුතු පෘ탁 ගතිය. ඒක පෘ탁 පෘ탁 කියන්නේ. විවිධ විවිධ හැම කෙනෙකුටම තියෙනවා ඒක මගේ රුචිකත්වය කියලා. ඒක අනිත් කට්ටිය වෙන් කළ දැනගන්න හදන කට්ටිය තමයි අපි අර ඉස්සා ඔළුවේ අසුචි ටිකක් කියන්නේ ඉස්සිස් කියනවා. ඒ වගේ තමයි Tamange කෙලෙස් ටික ඉස්මතු කරවලා ඒක කැපිපෙනීමට මතු කරලීම තමයි ඒ පෘථක් යන ගතිය. ඒ නිසා මේ වතුර අඩු තැනක තියෙන මුගක් වතුර අඩු වෙච්ච වෙලාවක ඒකේ දඟලන මාළුවා. උවර අඩු අතුරු හුඟා දඟලන. මේ පැත්තත් පෙන්නවා මේ පැත්තත් පෙන්නවා දඟල දඟල ඉන්නා වගේ ඉඩෝර කාලේ වතුර කලා ඉන්න මාළුව ටිකක් වගේ තමයි පෘථග්ජනකේ තමන්ගේ භාවයේ කැපිපෙනීමේ ආසාව කැපිපෙනීමේ ආසාව පුදුමාකාර විදිහට තියෙනවා. මේකේ හාත්පසින්ම වෙනස් කතියක් තමයි තථාගත කියලා කියන්නේ. අන්න එවැනි ඔළුව උස්සන් හදන කැපිපෙන හදන අය අතර සංඝ වෙලා ඔහෙ ඉන්නවා. ගංගානංගලේ වැලිතලා ආවදින වැලියටයක් වාගේ කවදාකවත් අනික් වැලියටේට වැඩිය මම ලොකුයි කියන්නේ කොළරේ කුස්සන් යන්නෙත් නැහැ, කොඩි දාන්න යන්නෙත් නැහැ, කැපි පෙන්න යන්නෙත් නැහැ. අනේ මේ මෙච්චර ලස්සන වැලියට වැලි තලාවේ මම ඉන්නකොට බල්ලෙක් ඇවිල්ලා මගේ මත පිට මුත්‍රා හෙළුවා. අසුචි හෙළුවයි කියලා වැලියට කවදාකවත් කනගාටු වෙන්නේ. එවනේ මං හොදලා හොඳට අරගෙන ගිහිල්ලා මාලිගාවක් හදන්න කොන්ක්‍රීට් වලට ගත්තයි කියලා ඒ සියලුකට නිකන් සන්තෝෂ වෙන්නේ නැහැ. ඒ නිසා තථාගත භාවයට ගියාට පස්සේ ඒ තථාගත භාවයේ තියෙන්නේ අනිකුත් තථාගතයන් වහන්සේලා අතර කෙනෙක් බවටපත් වුණා කියලා විතරයි කියන්නේ. රහත් වුණාට පස්සේ කියන්නේ රහතන් වහන්සේලා අතර කෙනෙක් බවටපත් වුණා. අපේ ගෞතම සර්වඥාන්සේ දේශපෝෂිකී ආදී සර්වඥන් වහන්සේලා තථා භාවයටපත් වූ උත්තමයන් වහන්සේලා අතරට ගියා මිස වෙන විශේෂයක් නැහැ. ඒ නිසා ඒකට අපේ සිංහල වචනේ කියන්නේ එහෙව් අපි යුනිවර්සිටි ඉන්න කාලේ ඒ වගේ කරපුවා එහෙව් පොරක් මොන්නම කෙනෙකුට හිතා ගන්න බැරි කෙනෙක් මොන හරි වැඩක් කරපුවාම ඌ එහෙව් පොරක් එහෙව් තාත්තේ තමයි මේ තත කියලා කියන්නේ ඒ නිසා තථාගත ස්වාමීන් වහන්සේ නැත්නම් තථාගත භාවයේ කියවට පස්සේ තත භාවයට පැමිණුණා තත තත්ත්වයට ආවා කියන තත ආගත තත ගත එතකොට තථාගත කියනවා ඒ නිසා යම් වෙලාවක තරුවචන් වහන්සේ ආමන්ත්‍රණය කිරීමට ගිහියෝ පෘථග්ජනෝ බුදු පියාණන් වහන්සේ කියලා කියනවා. රහතන් වහන්සේ නමක් තරුවචන් ආමන්ත්‍රණය කරන්නේ තථාගතයන් වහන්සේ කියලා. ඒ වගේම තරුවචන් වහන්සේ රහතන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට කතා කරනකොට තමන්ගේ නම කියන්නේ තථාගතයන් වහන්සේ කියලා. තරුවචන් වහන්සේ ගිහියන් ආමන්ත්‍රණය කරනකොට තමන් වහන්සේට කියාගන්නේ බුද්ධ ඒ වගේ වචන. බබාත් එක්ක කතා කරනකොට බබාගේ භාෂාවෙන් කතා කරනවා. වැඩිහිටියත් එක්ක කතා කරනකොට වැඩිහිටි භාෂාවෙන් කතා කරනවා. උසාවියට ගියාම උසාවි භාෂාවෙන් කතා කරනවා. කමතර ගියාම කමත් භාෂාවෙන් කතා කරනවා. රාජසභාවට ගියාම රාජසභාවේ භාෂාවෙන් කතා කරනවා. ඒක නිසා අපේ භාවනා කරන්න ගියාම අපි යම් වෙලාවක මූල කර්මස්ථානයේ තුල රූප ධර්මයකට හිත සමීප වුණා නම් තද භාවයට බුරුල් භාවයට වගේ අපි ඊට තථාගත tattරපත් වෙනවා. නමුත් ඒකට පෘථග්ජන හිත කියන හරි පාළුයි කියන. හරි කම්මැලි ඊගාට දැන් මොකද කරන්නේ? ඊගාට විපස්සනාට හරවන්නේ කොහොමද මේක දැන්? දැන් සම්මතේ හරි. දැන් සම්ම විපස්සනාට හරවන්නේ කොහොමද කියලා හරකට අපි කියනවා. පෘථග්ජන භාවයේ ඉඳගෙන ඒ පැත්ත මේ පැත්ත නක්නකොට තථාගත භාවයේ තැවෙනවා, සැලෙනවා. හිත සම්පූර්ණ කෙලෙස් විදේ සංකීර්ණ භාවයටපත් වෙනවා. ඒක නිසා අපි නිතරම බලන්න ඕනේ අපේ හිත ওই සුප්පියාව සහ භ්‍රමදත්ත අතර නිතරම එහා පැත්ත මෙහා පැත්ත ගාමින් කියනවා. සමානව අපි අල්ලපු දෙකත් එක්කත් ඕක ඇති කරගන්නවා. සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්කත් ඇති කරගන්න. නැති වුණොත් හිතෝ හිතත් එක්ක ඇති කරගන්න. ආනේ දෙකේදිම අභූතං අභූතතෝ නිබ්බේතේ තබ්බං බොරුව බොරුව වශයෙන් ගැටලියලා පෙන්වන්න භූතං භූතතෝ පටිජානිතප්පං. ඇත්තයි ඇත්ත වශයෙන්ම දැනගන්න. ওই ටික දන්නවනම් මේ කමඨාන් සූත්‍ර කිරීමේ විශාල කෘත්‍යයක් ඉතින් මේ සූත්‍රේ නම් මෙච්චරම විග්‍රහ වෙන්නේ නැහැ. නමුත් අපි බලන හැටියට අපිට මේක ගොඩක් කිට්ටු කරගන්න ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ තථාගතයන් වහන්සේ ධක්මදත්ත සුප්පියා කියන තුන්දෙනෙක් සහිත නාඩගමක් බලුවාට නාඩගමේ චරිත තුනක් තිබුණාට භාවනා කරන්න යන යෝගාවචරයට මේක අභිරූපණ රංගනයක් කරන්න පුළුවන්. ඔක්කොම Tamanට අභිරූපණය කරලා තනි පුද්ගලගෙන ආන ගම පාට පස් කර ගන්න පුළුවන් පස් කරලා බලනකොට පේනවා මේ තථාගත භාවයේ පටන් ගන්නකොට ඉඳලම තිබිලා තියෙනවා. පටවිල හතර කවදාකවත් තථාගත වෙන්න දෙයක් නැහැ. සෑම නාම ධර්මකම තථාගතමයි අපිට තියෙන්නේ ඒ පිට යනකොට ගැටලියලා පෙන්වන එකත් ඒකට දැස ගන්නකොට ඒක බව දැන ගැනීමටත් ඒ தත්ත්වයට යනකොට නම් සීලය කියන්නේ මොකද්ද? සමාධිය කියන්නේ මොකද්ද? ප්‍රඥා කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා අපිට ඉදිරිපත් වෙච්ච කාලය සමාප්ත වෙච්ච නිසා අපි ප්‍රාර්ථනා කරගනිමු අපි මෙතුආකල් දන්න ධර්ම කොටස මේ කොටසත් එකතු කරගෙන අපිට අභූතං අභූතතෝ නිබ්බේතේ කබ්බං භූතං භූතතෝ පටිජානිකබ්බං කියන විදිහට අපි ඉදිරිපත් කරගන්න මේ ජවනිකාව ඒ ඒ ආකාරයෙන් දැනගැනීමේ ශක්තිය මේ තථාගත දේශනාව අහස්යෙන් උපවත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට નિયમિત දෙවනි ධර්ම දේශනාව මෙතන સમાප්ත කරන්න බලාපොරොත්තු වෙනවා.